එහෙම දවස් 7ක් කියලා සඳහන් කරලා තියෙනම සමහරුන්ට එය වෙනස් වෙන නිසායි කියලා සඳහන් කරනවා. ඊළඟට මේකට උදාහරණ කීපයක් පැහැදිලි කරනවා. යම් හේතුවකින් දුසී මාරයාට කලාබු රජුට වගේ ඒ ෂණයෙහිම ඒ ස්ථානයෙන් චුත කරවන්න සමර්ථ වූ කර්මයෙන් සඳහන් කළ සාමාන්‍ය පුජ්‍යලියෙකුට ජීවත් වෙන්න පුළුවන් ආහාර නැතුව දවස් 7ක්. ඒව ජීව සමහරුන්ට එය වෙනස් වෙන නිසා දවස් 7කට වඩා ආහාර නැතුව ඉන්න පුළුවන් අය තියෙනවා. මෙතන සඳහන් කරනවා මේ දෙසී මාරයාට කලාබු රජුට වගේ ඒ ෂණයෙහිම ඒ ස්ථානයෙන් චුත කරවන්න සමර්ථ වූ කර්මයෙන් කැපිල ගිය సంతානයන් සහිතව හෝ පෙර කර්ම වශයෙන් හෝ ජලසිඳ ගැනීම වශයෙන් හෝ හදිසියේ මේ රූප හෝ චිත්ත පරම්පරාවන්ගේ මරණයක් වෙත්නම් එය අකාල මරණයයි කියලා. කාල මරණ අකාල මරණ. එතකොට අකාල මරණයට මෙතන උදාහරණ ගෙනල්ලා දෙන්නේ කලාබු රජු සහ දුසී මාරය. මොකද එතකොට මේ දුසී මාරයාගේ කතාව. මේ මහා කල්පේ පහළ වෙච්ච පළවෙනි බුදුරජාණන් වහන්සේ. කකුසඳ බුදුරජාණන් වහන්සේ. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක විදුර විදුර මහරහතන් වහන්සේ විදුර මහරහතන් වහන්සේට දුසී මාර්යා ළමයෙකුට ආවේශ වෙලා ගලකින් ගහනවා. කකුසඳ භාග්‍යතුන් වහන්සේට විදුර සහ සංජීව කියලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙන්නේ කියනවා. විදුර අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ තමයි දක්ෂිණ ශ්‍රාවකයා. ඒ කියන්නේ අපේ සරියුත් මහරහතන් වහන්සේගේ තැන විදුර මහරහතන් වහන්සේට තමයි තිබිලා තියෙන්නේ. භාගිතුන් වහන්සේගේ පසුගමන් කරමින් පසුගමන් කරමින් වඩිනකොට තමයි මේ දුසී මාරයා මේ ගලින් පහර දෙන්නේ. ඒ ගල් පහරට උන්වහන්සේගේ හිස බිඳෙනවා. ලේ වැක්කෙනවා. ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ මනාව දකින්න ඥාන ශක්තියත් එක්ක බුදුරජාණන් වහන්සේ වඩිනකොට වටපිට බලන්නේ නැහැ කියලාම සඳහන් කරනවා. ඒ උනාට දෙපැත්තේ වෙන දේවල් ඔක්කොම පිටිපස්සේ වෙන දේවල් ඔක්කොම නුවණසට පේනවා. පියවියෙන් ඉදිරිය විතරක් බලාගෙන වඩිනවා. අනිත් තුන් පැත්තේ වෙන දේවල් නුවණසින් දකිනවා. එතකොට මායя කරපු මේ වැඩේ බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකලා භාග්‍යතුන් වහන්සේ නතර වුණා. නතර වෙලා ආපහු හැරිලා මාරයට කතා කළා. මාරයට කතා කරලා කියනවා මාරය උඹ උඹේ සීමාව ඉක්මවලා ගියා. සීමාවෙන් එහාට ගියා. හැබැයි මේ කාරණා මේ උඹ උඹේ සීමාව ඉක්මෙව්වා කියන කාරණාවෙන් තවත් විශාල කරුණු රාශියක් කියපානවා. මාරයාගේ සීමාව භාග්‍යතුන් වහන්සේව තීරණය කළා කියනවා. මේ කරුණෙන් අපිට වැටහෙනවා බුදුරජාණන් වහන්සේ සියල්ලට ඉහළින් වැඩ ඉන්නවා කියන කාරණාව අපි මේ තේරුම් ගන්න කියලා. නමුත් මායයට සඳහන් කරනවා සීමාව ඉක්මවා කියලා. ඊට පස්සේ මේ සීමාව ඉක්මවා ගියාට කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරාම මායයට අයිති වෙන්නේ අති භයක් යන කූණේ. මෙතන සඳහන් කරනවා මායාවේ සීමාව භාග්‍යතුන් වහන්සේ පනවලා තියෙන කියන කරුණ. ඒකට හේතු කීපයක් අපි සිහිපත් කරුවොත් බුදුරජාණන් වහන්සේලා යමක් පෙන්නලා බහානක හඬක් නංගලා මේ මායයට කෙනෙකුගේ ශරීරයට හානියක් කරන්නේ නැතුව තව තව දේවල් වලින් හානි කරන්න පුළුවන්. ශරීරයට හානියක් නොකර වෙනත් ක්‍රමවේද වලින් හානි කරවන්න පුළුවන්. ඉතාලම දරා ගන්න බැරි දුර්ගන්ධයක් මවනවා. සමහරවිට දුර්ගන්ධයෙන් ඔළුව පුපුරන්න උනත් පුළුවන්. ඒක ප්‍රදේශයේ දාලා යන්න වෙන්න පුළුවන්. මේ මායයට කරවන්න පුළුවන් දේවල්. ඉතා භයානක හඬවල් ඇති කරවන්න පුළුවන්. බොහොම බය කරනවා. ඒ හඬ ඇහුනොත් ආයි පැත්ත පලාතකවත් නැති වෙන්නේ භයානක හඬවල් නිර්මාණය කරන්න පුළුවන්. එහෙම මායයට ආන්ගේ ආදි වශයෙන් ඇඟට හානියක් නොකර කරන දේවල් වලට බුදුරජාණන් වහන්සේ මායයට සීමාවල් පනවලන්නේ. එහෙම දේවල් වලින් බේරෙන්න තරම් උත්සාහ ගත්තේ නැත. සාමාන්‍ය කෙනෙකුට මායя එහෙම කරනවා නම් බුදුරජාණන් වහන්සේ ඒ පිරිස බේරන්නේ සමහර වෙලාවට උත්සාහ අරගෙන නැහැ. දන්නව නමුත් මේ යම් භාවනාවකට නික්මිච්ච පිරිසක් ඒ ප්‍රදේශ භාවනා කරන්න පුළුවන්කමක් ඇත්තෙම නෑ. පුදුම විදිහට භයානක හඬවල් ඇහෙනවා. බුදුරජාන් වහන්සේ දන්නවා මේ මාත්‍රය කියලා. නමුත් ඒ අය බේරන්න උත්සාහ කළාද? බේරන්න උත්සාහ කළේ නෑ. තව කෙනෙක් ඇවිල්ලා කියනවා ඒ පැත්තේ නම් ඉන්න බෑ පුදුම දුර්ගන්ධයි. භාග්‍යතුන්ස දන්නවා මායя කියලා. නමුත් මේ පිරිස මායяගෙන් බේරන්න උත්සාහ දරලා නැහැ. සමහර වෙලාවට අපිට ඔය ඔය කටයුතු වලට එළඹුණාම නොඑක් බාධා නොඑක් බාධා තියෙනවා. මේ කරුණුත් එක්ක බලහම හැබැවින්ම හැබැවින්ම මාර්ගය. නොඑක් බාධා එනවනේ. ඒ බාධාත් මායාවේ වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට වාඩි වෙච්ච තැන ඉඳලා ඇඟදිග සත්ව යනවා වගේ දෙයක් පටන් ගන්නවා. කොහොමවත් ඉන්න බෑ නලියෙන්න. මූණ දිග යනවා වගේ තේරෙනවා. කොහොමවත් ඉන්න බෑ. ඉතින් බැරිම තැන භාවනාව පැත්තක දාලා මූණ පිහදාන්න සිද්ධ වෙනවා. මේ වගේ නොඑක් අවස්ථාවල් වල තියෙනවා. ඊයන ඉඳගෙන පැය ගාණක් හිටියා. අද ඉඳගත්තාම විනාඩි 5ක්වත් ඉන්න බෑ. මායя වෙන්න වෙන්න පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. අයින් කරන්නේ නැහැ. ඇයි අයින් කරන්නේ නැත්තේ? අයින් කරන්නේ නැත්තේ ඊළඟට භාග්‍යතුන් වහන්සේ බලනවා මායя අයින් කරලා දුන්නොත් මේගොල්ලෝ සසරින් මිදෙනවද කියලා. මායාව ඉවත් කරලා දුන්නත් මිදෙන්නේ නැත්නම් භාග්‍යතුන් වහන්සේ මායя ඉවත් කරන්න කටයුතු කරන්නේ. ඉතින් මිදෙන්නේ නැත්නම් අයින් කරන්න ඕනේ නැහැ. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ කරන්නේ නැහැ. ඒක සඳහන් කරනවා ඒක අවස්ථාවක අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනාවක් කරනකොට ඒ භික්ෂුන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන විදිහටම හරියටම ජීවිතේ ගොඩ නැගුවොත් දවස් හතකින් rahat වෙනවා කියන්නේ. එහෙම දේශනා කළාට මේ භික්ෂූන් වහන්සේලා කවුරුවත් අහන්නේ නැහැ ස්වාමීනි ඒ කොහොමද කියලා. ඒ කොහොමද අපි ජීවත් වෙන්න ඕනේ කියලා. අහන්නේ නැති නිසා භාග්‍යතුන් වහන්සේ බැලුවා ඇයි කවුරුවත් මගෙන් ඒ ගැන අහන්නේ නැත්තේ කියලා. බහම මායාව විශ්ලා සිල් දෙනාට. ඊළඟට භාග්‍යතුන් වහන්සේ බලනවා මේ අයගෙන් මායя ඉවත් කෙරෙව්වොත් මේ අයට එතෙන්ට යන්න පුළුවන් කියලා. මායя ඉවත් කෙරෙව්වා. එතෙන්ට එන්න තරම් ශක්තිය ශක්තිය නැති නිසා භාග්‍යතුන් වහන්සේ ඉවත් කරන්නේ කියලා. අර පිරිස අහන්නෙත් නැහැ. මෙහෙමයි කියලා භාග්‍යතුන් වහන්සේ එතනින් එහාට කරුණු පැහැදිලි කරන්නෙත් නැහැ. වැඩක් නැති නිසා. ආන් ඒ වාගේ මේ මායя බලපෑම් කරන හැටි විවිධයි. නමුත් භාග්‍යතුන් වහන්සේ මායя ඉවත් කරලා දෙනවා. ඉවත් කරලා දුන්නොත් අපි අපේ ගමන භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙන විදිහට යනවා නම් විතරයි. මායයට තමන්ගේ සීමාව පෙන්වලා දීලා තියෙනවා කියලා සඳහන් කළේ කෙනෙකුගේ කයට මහලකුවට හානි කරන්න ඉඩ දෙන්නේ නැහැ. අර වගේ අර වගේ දේවල් කරලා බය කරලා එතනින් අයින් කරලා සසර ගමන දික් කරලා ආය කවදාවත් සතර කෙරවල කරන්න මේ ධ්‍යාන භාවනා වඩන්නේ නැති පුද්ගලෙක් බවට මේ ජීවිතේ පත් කරවන්නේ එහෙම එහෙම මායයට පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේ මෙතන සීමාව ඉක්මෙව්වා කියලා කිව්වේ සීමාව ඉක්මෙව්වොත් එයාට තියෙන සීමාව ඉක්මෙව්වොත් එයාට පවතින්නේ එයාට පවතින්නේ බැරුව යනවා. දැන් මෙතනදි මායя මොකද්ද කරගත්තේ? විද්දුර අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට ගලෙන් ගහලා සීමාව ඉක්මවා ගියා. එහෙනම් පවතින්න හම්බ වෙන්නේ හම්බ වෙන්නේ නැති වැඩක් තමයි කරලා තියෙන්නේ. ආන් ඒ නිසා මාර්යා ඊළඟ ශනේ කොහටද යන්නේ? ඊළඟ ශනේ මාර්යා අවීචයට. ඊළඟ ශනේ මාර්යා අවීචයට යනවා. එතකොට මේක අකාල මරණය. මාරයට තව ජීවත් වෙන්න හේතු සම්පත් තිබුණා. පෙර කරගත්ත පුණ්‍ය සම්පත් තියෙනවා. අප්‍රමාණ සැප විඳින කෙනෙක් හයවෙනි දිව්‍ය ලෝකේ ඉන්නේ. හයවෙනි දිව්‍ය ලෝකේ රජකම් කර කර තව සැප විඳින්න ඕන තරම් කල් පින් තියෙනවා. නමුත් ඒ සියල්ල යටපත් කරන මහ භයානක පාප කර්මය කරගත්ත සීමා වික්මවා ගියා. ආන් මේක හින්දා අවීචියේ අවීචිය උපදිනවා. එහෙනම් ඒක කාල මරණයක් නෙමෙයි අකාල මරණය. ඊළඟට සඳහන් කරනවා අපි මහ බෝසතාණන් වහන්සේට බොහෝ කරදර කරපු තව රජ කෙනෙක් පිළිබඳව එතන සඳහන් කළේ කලාබ රජු ගැන. මොකද කලාබ රජු කරලා තියෙන්නේ? කලාබ රජු එක දවසක් තමන්ගේ පිරිසත් එක්ක විනෝද වෙන්න උයනට ගියා. උයන්ට ගිහිල්ලා විනෝද වෙමින් ඉන්න අතරේ කලාව රජුරෝ ටිකක් විවේක ගන්න නිදාස් ගත්තා. රජුරෝ සතුටු කරන අන්තఃපුර ස්ත්‍රීන් රජුරෝ වටේටම හිටියා. රජුරෝ එක ස්ත්‍රීකගේ උකුල හිස තියාගෙන නිදාගත්ත අනිත් ස්ත්‍රීන් රජුරෝ සතුටු කරවමින් නටමින් ගයමින් වයමින් හිටියා. ඔයත් රජුරවන්ට නිින්ද ගියා. රජුලන්ට නිින්ද ගියාට පස්සේ අර නක්කන ගායනයි කල්පනා කළා දැන් ඉතින් කාට පේන්න නටන්නද කාට හෙන්න ගයන්නද නිකන් අපි වෙහෙසටපත් වෙනවා විතරයි ආන් ඒක හින්දා ඒ පිරිස උයනේ සිල් නරඹන්න ගියා එහාට මෙහාට එහාට මෙහාට උයන පුරා සිල් නරඹමින් ඇවිදින්න ගියා එහෙම ඇවිද ඇවිද ඉන්නකොට දැක්කා මනාව මල් පිපුල මනරම් සල්ගහක් යට අපේ බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නවා. මේ පිරිස හිමීට හිමීට බෝසතාණන් වහන්සේ ළඟට ගියා. බෝසතාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා කතා බහ කරලා බෝසතාණන් වහන්සේගෙන් බණ අහන්න පටන් ගත්තා. ඒ පිරිස බණ අහනවා අර කාන්තාව විතරක් දැන් රජ්ජුරුව උපලි ඔක්කේ තියාගෙන ඉන්නවා. ඉතින් ඇය කල්පනා කළා මේ මට යන්න නැහැ. ඒ හින්දා අර කාන්තාවත් එක්ක කේන්තියක් ඇති වුණා. ඒ නිසා රජ්ජුරුව හැරෙව්වා. ඇඟ හොල්ලලා රජ්ජුරුව හැරෙව්වා. හැබැයි රජ්ජුරුව හැරෙන්නේ බොහොම කේන්තියෙන්. තාම කේන්තියෙන් ඇහැරිලා රජ්ජුරුව අහන්නේ මේ කට්ටිය කෝ කියලා. මේ වසලියෝකෝ කියලා අහන්නේ. ඒ තරම් කේන්ති යන රජෙක්. ඒ වෙලාවේ සඳහන් කළා ස්වාමීනි අර තාපසයෙක් ළඟ බණ අහනවා කියලා. රජුන්ට ඒ වෙලාවේ තවත් කේන්ති වැඩි වෙනවා. කඩුව අරගෙන තාපසතුමා ගාවට යනවා. හැබැයි ඉතින් එනවා දැක්කහම අර කාන්තාව දන්නවා බොහොම කේන්ති ගිහිලා ඉන්නේ කියලා. රජුලන්ගේ හැටි දන්නවනේ. ඉතින් ওই කාන්තාව අතර රජුරවන්ට තවත් සමීපයේ ඉන්නවනේ. ඉතින් ඒ කට්ටිය ඒ කට්ටිය ඉස්සරහට ඇවිල්ලා කොහොම හරි රජුරවන්ගේ අතින් කඩුව අරගත්තා. නමුත් රජුරු ඉතින් කඩුව ගත්තා කියලා නතර වුණේ නෑ. රජුරු බෝසතාණන් වහන්සේ ළඟටම ගියා. බෝසතාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බෝසතාණන් වහන්සේට කතා කරලා අහනවා ඔබ කවුද කියලා. ඉස්සරහ නැගිටි කහන් ගතා වසලිය. කොයි මේ වසලිය කියලා තමයි නැගිටි. අහවල් තැන කියලා කියහම කඩුව අරන් යනකොට මගට ඇවිල්ලා කඩුව ගත්තා. කඩුව ගත්තට ළඟට ගිහිල්ලා කවුද කියලා අහපුවාම මහරජා මම ශාන්තිවාදී. මට තමයි ශාන්තිවාදී තාපසී කියලා කියන්නේ. ඒ වෙලාවේ ඒ කියන්නේ මොකක්ද කියලා. මොකද්ද ওই ශාන්තිවාදී කියලා කියන්නේ? මොකද්ද මේ ශාන්තිය? එහෙම ඇහුවම සඳහන් කළා මේ තව කෙනෙක් පිළිබඳව කේන්තියක් ඇති කරගන්නේ. කවුරු හරි කෙනෙක් මට ගහද්දි, බනිද්දි, නිඳා කරද්දි කේන්ති ගන්නෙ නැති බව ඒක එහෙමම ඉවසගෙන ඉන්න එක තමයි එතන ශාන්තිය කියලා කියන්නේ. රජු ලෝකේ සඳහන් කළා එහෙනම් ඔබේ මේ ශාන්තිය බලන්න ඕනේ. මම ඒක පරීක්ෂා කරන්න ඕනේ. සජිරෝ පණිවිඩයක් ඇරියා චෝරඝාතකය. කරලා ගෙන්න ගත්තා. අපි අලුගෝසුවා කියලා කියන්නේ. එයා ලෑස්ති වෙලාමයි එන්නේ එයාගේ රාජකාරියට. හතු ඇඳුම් ඇඳගෙන, කෙටේරියක් අරගෙන, කඩුවක් අරගෙන, හසයක් අරගෙන සූදානම් වෙලාම ඇවිල්ලා අහන්නේ ස්වාමීනි මොකක් හරි කටයුත්තක් සඳහාද මක් හැඳෙන්නේ මම මොකද කරන්නේ ආන් ඒ වෙලාව සඳහන් කළේ මේ කූට ජටිලයට කසෙන් පහර දෙන්න කියලා 2000 කසෙන් ගහන්න කියලා වාඩි වෙලා හිටපු තලින් ඇදලා අංගණයට විසි කරනවා විසි කරලා කසෙන් ගහනවා ඒ වෙලාවේ හැම කොපු පුරනවා. මස් පුරනවා. ලේ ගලනවා. එක පැත්තකට 500 ගානේ හතර පැත්තටම ගහනවා. දැන් ඇඟක් නැති තරම් මස් ගැලවිලා. නමුත් බෝසතාණන් වහන්සේ අහන්නේ ඔබට දැන් මගේ ඉවසීම මගේ ශාන්තිය මේකෙන් හොයන්න පුළුවන්. දකින්න පුළුවන්. මගේ ශාන්තිය කසෙන් ගහලා හොයන්න බෑ. ඒක තියෙන්නේ මගේ පෙරද වස්තුවක්. මගේ ඇඟේ අතපයවල ඒ ශාන්තිය. අංගයල රජුරු අත් දෙකම කපන්න කියනවා. කකුල් දෙකම කපන්න කියනවා. ඊළඟට නහයක් කපන්න කියනවා. කන් දෙකත් කපන්න කියනවා. ඒ තාම ශාන්තිය හම්බුනේ හැබැයි මේ වෙනකොට අතුම රතු පාටලේ තාපසතුමා සම්පූර්ණයෙන්ම ලෙයි නාවලා ඉවරයි. වැලි තෙමාගෙන මහ පොළොවේ ලේ ගලාගෙන. ඉතින් මේ වෙලාවේ තාමත් ශාන්තිය රජුවන්ට හම්බුනේ නැහැ. රජුලන් සඳහන් කළා මගේ ශාන්තිය අතපය කපල හොයන්නේ හොයන්නේ එහෙනම් උඹේ ශාන්තිය උඹම උස්සලා තියාගෙන කියනවා වාගේ වචනයක් කියලා පපුවට පයින් ගිහින් පයින් ගහලා රජුලෝ යන්නේ ගියා හැබැයි රජුලෝ යනකොටම ඊළඟට එනවා තව කෙනෙක් ඒ ළඟට ඇවිල්ලා බෝසතාණන් වහන්සේ ඉතින් අතපය අපාප තැන් වලින් ලේ ගලනවා. ඔක්කොම රෙදි කැලි ගෙනල්ලා සේරම ඔතනවා රජුලන්ගේ සේනාපතිතුමා. රජු පයින් ගහලා යනවා. ඔතන ලේ පිහලා උස්සලා තව තැනක තියලා සත්‍යහන් කරනවා මහර්ෂිතුමනි ඔබ වහන්සේට යම් කේන්තියක් ඇති වුණොත් කෝපයක් ඇති වුණොත් ඒ කෝපය රජු කෙරෙහි විශ්ත අහිංසක ජනතාව කෙරෙහි නම් ඇති කරගන්න එපා. මොකද පංච අභිඥා අෂ්ට සමාපත්තිලා යම් ද්වේෂ සහගතව යමක් සිදු වෙන්නේ කියලා දිස්ථාන කළොත් ඒක වෙනවා. ඒ හින්දා අපි කෙරෙහි නම් අපි කෙරෙහි නම් ද්වේෂයක් ඇති කරගන්න එපා. ඒ වෙලාවේ බොස්තරන් වහන්සේ මොකද සඳහන් කළේ? නෑ පුතේ. උඹලා ගැන නෙමෙයි මට යම් දුෂ්ට ක්‍රියාවක් කළා නම් යම් රජෙක් ඔහු තවත් চিරාත් කාලයක් නිදුක්ව නිරෝගීව යෙහින් ජීවත් වේවා. මගේ ප්‍රාර්ථනාව ඒකයි කියලා. හැබැයි ඉතින් රජුරවන්ට කොච්චර දුර යන්න පුළුවන් වුණාද? බෝසතාණන් වහන්සේගේ දැස මානෙට විතරයි දැස පෙනෙන මානෙට සීමාවට විතරයි යන්නේ. ඒත් එක්කම අවීචයෙන් ආපු ගිනිදැල් එහෙම්මම රජුරෝ වෙලා ගන්න. එහෙනම් රජුරුවත් ඇදගෙන ගියා අවිජ්ජයට. දැන් එතකොට ඒ මරණය මොකක්ද? ඒකත් කාල මරණයක් නෙමෙයි. ඒකත් අකාල මරණයක් නෑ. එමනම් මේ කාරණා දෙක මේ අකාල මරණය විස්තර කරන තැන සඳහන් කරනවා. ඒකයි මේ අකාල මරණය පිළිබඳව මේ කාරණා දෙක සිහිපත් කරන්න තියෙන්නේ අරගෙන ආපු ආයුෂයක් තියෙනවා කුසල ශක්තියක් තියෙනවා නමුත් සමුන් කරපු මහ බරපතල අකුසලයක් එහෙම නැත්නම් වෙනස් ක්‍රියාවක් හේතු කරගෙන ජීවිතෙන් සමුගන්න සිද්ධ වෙනවා ඒවට කියනවා අකාල මරණ කියලා එතකොට කවුද මෙතන මේ කලාපු රජු කියලා කියන්නේ දේවදත්ත ස්ථවිරයන් වහන්සේ. කවුද රජුරුවන්ගේ සේනාපති කියලා කිව්වේ? අපේ ශරීරත් මහරහතන් වහන්සේ. ශාන්තිවාදී තාපස්තුමන අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ. මේ කාරණාවත් එක්ක අපිට හිතන්න හුඟක් දේවල් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේට යමෙක් කීකරු වෙනවා නම් ඒ පුද්ගලයා මේ ලෝකේ කොයිතරම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බවට පත් වෙනවද? ඊටාම නිර්භීත පුද්ගලයෙක් බවට පත් වෙනවා. කීකරුකම නිර්භීත බව ඇති කරනවා. බුදුරජාණන් වහන්සේ කීකරු වෙනවා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරනවා කියන එකයි. බුදුරජාණන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරනවා කියලා කියන්නේ මනස සිල්වත් ගුණවත් ජීවිතයක් තියෙනවා කියන එකයි. එහෙනම් සිල්වතෙකුට මේ ලෝකේ හම්බ වෙන ආනිසංස පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ ආනිසංස පහ අතර තුන්වෙනි කාරණාවේදී සඳහන් කරනවා ඊටාම නිර්භීත පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා. කවුරුවත් අතරට යන්න බයක් දක්වන්නේ නැහැ. මහා සිල්වතුන් අතරට ගියත් බය නැහැ. හතුරන් මැද්දට යන්න බයක් නැහැ. කොහොමද ජීවිතේ හරි හරි නිර්විතයි. ඒක තමයි මේ සිල්වත්කම හින්දා හම්බ වෙන ආනිසංස පහේ තුන්වෙනි එක. ඒකෝර අපිත් නොඑක් නොඑක් අවස්ථාවන් වල නොඑක් නොඑක් දේවල් වලට බය වෙච්ච අය. පහුගිය කාලේ දැන් ටිකක් අඩු වුණාට අපිටත් මහා ලොකු බයක් තිබුණා. කඩු කිනිස් නිසා. අපිත් කපලා දායි. අතපය කපයිද බෙල්ල කපයිද? නමුත් මේ මේ කතාවෙන් අපිට හොඳට පැහැදිලි වෙනවා අපේ බෝසතාණන් වහන්සේ මේ භයානක සංසාරයෙන් අපිව එතර කරන්න එනකොට අද අපි බයේ වෙවුලන කාරණාවල් වලට උන්වහන්සේ අමු අමු මේ මුණ දීලා තියෙනවා. එහෙම අනන්ත අප්‍රමාණ දුක් විඳලා අපි සංසාරයෙන් එතර කරන්න උන්වහන්සේ කටයුතු කරලා තියෙනවා. එහෙනම් ඒ එන සංසාර ගමනේ ඔය වාගේ දේවල් වලට ඕන තරම් මූණ පාන්න සිද්ධ වෙනවා. අද නැවතත් ওই தත්ත්වය අඩු වෙලා ගියාට තව කාලෙකින් ඊට වඩා භයානක වෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ කීකරු වෙලා හිටියානම් එදාටත් බොහොම නිර්භය වේ අවස්ථාවටත් මුණ දෙනවා. හේතුව තමයි මෙහෙන් වැටුණාම මීට වඩා හුඟක් බලපරක්‍රමයක් තියෙන සැප තියෙන තැනක උපදින්න පුළුවන් බව දන්න නිසා මේ මොහොතේ මේ ගැල කැපෙන හෝ කඳ කැපෙන වේදනාව විතරයි ඉවසන්න තියෙන්නේ. එහෙනම් අපිට පුදුම නෑ අපිට හිතාගන්න තියෙන්නේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපි සුගතියට ගෙනියන්න නිවනට ගෙනියන්න එවන් පරිත්‍යාග කළා නම් උන්වහන්සේට කීකරු වෙච්ච අපිටත් එහෙම පරිත්‍යාග කරන්න බැරි කමක් බැරි කමක් නෑ උන්වහන්සේ මේ. ඒ නිසා මට අතට ගන්න පුළුවන් නම් කැත්තක් කොල්ලා ඒක බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අතහැරලා නිශ්ශබ්ද වෙන එකම තමයි වටින්නේ. කෙසේ වෙතත් කලාබු රජුරු අවිච්චිත ගියා එහෙමනම් ඒ කාරණාවත් හඳුන්වන්නේ අකාල මරණයක් ඇතිවෙයි. ඉතින් මේ කාරණා දෙක පැහැදිලි කරමින් ජීවිතේ ඉන්ද්‍රිය කපා හරින කර්මය නැත්නම් මේ සියල්ලම කියන ලද ආකාරයෙන්ම ජීවිත ඉන්ද්‍රිය කපා හරින කර්මයකින් යුක්තයි කියලා සඳහන් කරනවා. මෙසේ ජීවිත ඉන්ද්‍රිය නැතිවීමෙන් වෙන මරණය මතක් කිරීම තමයි මරණ සති කියලා කියන්නේ. ජීවිත ඉන්ද්‍රිය නැතිවීමෙන් වෙන මරණය තමයි මරණ සති කියලා මෙතන සඳහන් කරන්නේ කියලා පැහැදිලි කරනවා. එහෙමනම් ආයුක්කය මරණය, කම්මක්කය මරණය, උභයක්කය මරණය, උපච්ඡේදක මරණය. ඒ විදිහට ආකාර හතරකින් මරණය පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. ඊළඟ විස්තර කරනවා අපි කෝකද මරණ සතිය කියලා කල්පනා කරන්නේ. ජීවිත පිටේන්ද්‍රිය නැතිවීමෙන් වෙන මරණය තමයි ඒ මරණය ගැන සිහි කිරීමයි මරණ සති කියලා පැහැදිලි කරන්න කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතින් මෙතන විස්තර කරනවා මේ මරණ සතිය වැඩිම පිණිස විවේකීව තනියම කාලය ගත කරන්න කියලා. මරණ සතිය වඩන්න නම් පුළුවන් තරම් විවේකී වෙන්න ඕන තනි වෙන්න ඕන කියලා. ජීවිතයගේ නැතිවීම මනාව මෙනෙහි කරන්න ඕනේ. ජීවිතයගේ නැතිවීම මෙනෙහි කරන්න ඕනේ. එහෙම නැත්නම් මරණං මරණං කියලා මෙනෙහි කරන්න ඕනේ කියලා සඳහන් කරනවා. එක්ක ජීවිතයගේ නැතිවීම මෙනෙහි කරනවා. එහෙම නැත්නම් මරණං මරණං මරණං කියලා මරණය මෙනෙහි කරන්න කියලා මෙතන සඳහන් කරනවා. නමුත් සඳහන් කරනවා ඒ කාරණාව හරියටම කරන්න ඕනේ කියලා. වැරදියට කළොත් ඒක මරණානුස්සති වෙන්නේ නැහැ කියලා. හරියටම කරන්න ඕනේ. එහෙනම් අපි දැනගන්න ඕනේ කොහොමද ඒක කොහොමද හරියටම කරන්නේ කියලා. මෙතන පැහැදිලි කරනවා මරණය වැරදියට සිහි කරන්ද යොත් ඒ භාවනාව සම්පූර්ණ වෙන්නේ නැහැ. යෝනිසෝ මානසිකාරයෙන් මනාව ඒක සම්පූර්ණ කරන්න ඕනේ. ඒ නිසා සඳහන් කළා යෝනිසෝ මානසිකාරෝ පවත්තේ සබ්බෝ. මේ භාවනාව හරියටම වඩන්න යෝනිසෝ මානසිකාරය හොඳටම පවත්වන්න ඕනේ කියලා. කොහොමද මරණය වැරදියට සිහි කරන්නේ? මරණය වැරදියට සිහි කරන හැටි කොහොමද කියලා දැනගෙන මරණය නිවැරදිව සිහි කරන්නේ කොහොමද කියන කාරණාව අපි සාකච්ඡා කරමු. මෙතන සඳහන් කළා ප්‍රියයන්ගේ මරණය සිහි කිරීම මරණ සතිය නෙමෙයි කියලා. දරුවෙකුගේ මරණය, ස්වාමියාගේ මරණය, බිරිඳගේ මරණය, හිතවත්ම ඥාතියෙකුගේ මරණය, හිතවත්ම මිත්‍රයෙකුගේ මරණය මෙන්න මේ ප්‍රියයන්ගේ මරණය සිහි කිරීම මරණ සතිය නෙමෙයි කියලා සඳහන් කරනවා. ඒක මරණය වැරදියට සිහි කිරීම. ඇයි ඒක සිහි කරන්න එපා කියලා කියන්නේ? ඒක සිහි කරන්න එපා කියලා කියන්නේ එහෙම වුණොත් ශෝකය ඇති වෙනවා. ඒ මරණය මෙනෙහි කරන්න ගත්තොත් අපේ හිතේ ශෝකය උපදින්න පටන් ගන්නවා. ඒ නිසා සඳහන් කරනවා ශෝකය කියලා කියන භාවනාවක් නෙමෙයි කියලා. ඒක භාවනාව වෙන්නේ වෙන්නේ නැහැ. ඊළඟට සඳහන් කළා ශෝකය කියලා කියන්නේ ද්වේෂයක තවත් එක ආකාරයක් කියලා. ඒක නම් මම හිතන්නේ කලින් අපි අහලා අහලා දන්නවා. අඬනවා කියලා කියන්නේ දුක නිසා දුක කියලා කියන්නේ කේන්තිය. දුක ඇතුලේ තියෙන ද්වේෂය. එහෙනම් මේ ද්වේෂය කියලා කියන භාවනාවක් භාවනාවක් නෙමෙයි. ඊට සියුම් ද්වේෂයක් එතන තියෙන අපිට ඒක තේරෙන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒ නිසා දුක්ඛ කියලා කියන්නේ ද්වේෂය. ඒ නිසා මෙතන පැහැදිලි කරනවා ද්වේෂය කියලා කියන්නේ භාවනාවක් නෙමෙයි කියලා. ආන් ඒ නිසා ද්වේෂය කියලා කියන්නේ අකුසලයක්. අකුසලයක් නිසා කොහොමවත් ඒක භාවනාවක් වෙන්නේ නැහැ. ද්වේෂය කියලා කියන්නේ භාවනාවක් නෙමෙයි. ද්වේෂය තුල තියෙන අකුසලයක් බව අපි දන්නවා. ද්වේෂය අකුසලයක්. එහෙමනම් අකුසලයක් කියලා කියන භාවනාවක් නෙමෙයි කියලා මෙතන සඳහන් කරනවා. ඊළඟට පින්නතින් මරණ සතිය වැඩිීමේදී මුලින්ම පුරුදු වෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. ප්‍රිය වූ පුද්ගලයන්ගේ මරණය සිහි නොකරනවා වගේම අකමැති අයගේ මරණය සිහි නොකරන්නත් වග බලා ගන්න ඕනේ කියලා. ප්‍රිය පුද්ගලයන්ගේ මරණය සිහිපත් කරන්නත් එපා අකමැති පුද්ගලයන්ගේ මරණය නැත්නම් අපිට තරහ කරන වෛර කරන අයගේ මරණය ඒක සිහි කරන්නත් එපා කියලා. ඒතකොට ඒ අයගේ මරණය සිහිපත් කරන්න එපා කියන්නේ. හේතුව තමයි සතුරාගේ මරණය අපිට ප්‍රීතියක් ගෙනල්ලා දෙනවා. මිතුරාගේ මරණය අපිට වේදනාවක් ගෙනල්ලා දුන්නා. සතුරාගේ මරණය අපට ප්‍රීතියක් ගෙනල්ලා දෙනවා. ඒක සාමාන්‍යයෙන් ස්වභාවයමයි. අපිට හුඟක් හතුරුකම් කර කර ඉන්න කෙනෙක් හදිසියෙ මැරිලා කියලා ආරංචි වුණොත් ඇත්තටම ඇති වෙන ලොකු සතුටක්. එතන උපේක්ෂක වෙන්න තරම් අපිට තාම ශක්තිය ශක්තියක් නැහැ. ආන් ඒ නිසා සතුරාගේ මරණය අපිට ප්‍රීතියක් ගෙනල්ලා දෙනවා. ප්‍රීතිය කියලා කියන්නේ ලෝභය. ප්‍රීතිය ලෝභයක්. ආන්ගේ ලෝභය සහිතයි. ආන්ගේ නිසා සතුරෙක් මරුණහම අපිට ඇතිවෙන ප්‍රීතිය ලෝභයක්, ලෝභය අකුසලයක්. එහෙනම් ආයත් සැලයක් කියන්න තියෙන්නේ අකුසලයේ භාවනාවක් නෙවෙයි කියන එකමයි. ඊළඟට මෙතන සඳහන් කළා උදාහරණයක් මේ සොම්පල්ලා. එයා හරි මධ්‍යස්ථ කෙනෙක් නේ. එතකොට මදහත් කෙනෙක් ගැන මෙතන සඳහන් කරන දැන් ඊටාම හිතවත් කෙනෙක්ගේ මරණය සිහිපත් කරන්නත් එපා. ඒ වගේම ඊටා අහිතවත් කෙනෙකුගේ මරණය සිහිපත් කරන්නත් එපා. සොහොන් පල්ලෙක් කියලා කියන්නේ සුසාන භූමියේ හැම වෙලාවෙම කටයුතු කරන කෙනා. එයාට මේ මැරිච්ච මිනිස්සු ගැන දුකක් තියෙනවද? කවුරු ගෙනාවත් එයාගේ වැඩි කුච්චලා දාන්නේ. හැමදාම මේ වැඩේ කරලා කරලා කරලා කරලා යාට ඒක තවත් එක සාමාන්‍ය වැඩක් විතරයි. දැන් මිනි එම්බාම් කරන කෙනෙකුට ඒක තවත් එක සාමාන්‍ය වැඩක් විතරයි. අපිට ඒක ලොකු වැඩක්. නමුත් එයාට ඒක සාමාන්‍ය වැඩක්. එහෙනම් මේ සොහොන් පල්ලටත් ඒක සාමාන්‍ය වැඩක් විතරයි. ආන්ගෙන් සඳහන් කරනවා ඒ හම්බෙන හම්බෙන දේහය ඔහු දවලාලු කරලා දානවා. ඔහුට දුකකුත් නැහැ. ඔහුට සතුටකුත් නැහැ. මෙතන සඳහන් කරනවා මේ න්‍යායෙක් නෙමේ මේ හතුරෙක් නෙමේ නිතර නිතර මේ වැඩේ කරන ඔහුට ඒක සාමාන්‍ය වැඩක් නිසා අන්න ඒ වගේ මධ්‍යස්ථයෙකුගේ මරණය සිහි කිරීම භාවනාවක් කියලා පිටුවට ආන් ඒක සිහි කරන්නත් එපා කියලා සඳහන් කරනවා. ඒකත් භාවනාවක් නෙමේ. ඒකත් සිහිපත් කරන්න එපා බවයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට ඇයි ඒ විශේෂයෙන් හිතට දැනෙන්නේ නැති නිසා ඒක සිහිපත් කරන්න බැහැ කියලා සඳහන් කරනවා. මොකද විශේෂයෙන් හිතට දැනෙන්නේ දැනෙන්නේ නැහැ. හරියට කවුද කියන කාරණාව විශේෂයෙන් දැනුන්නේ නැහැ. වගේ මධ්‍යස්ථයක අපිට සිහිපත් කරන්න මරණානුස්සතියට යොදාගන්න බෑ කියලා සඳහන් කරන්නේ ඒක. ඒක විශේෂයෙන් දැනෙන්නේ නැති නිසා. එහෙමනම් මරණානුස්සතිය අපි හිතුවට වඩා කොයිතරම් සංකීර්ණ බව මේ භාවනාව තුළ තියෙනවා. නිවැරදිව මේ භාවනාව සිදු කරනකොට කොයිතරම් කරුණු කාරණා දැනගෙන අවබෝධ කරගෙනම ඒ භාවනාවට එළඹිය යුතුයි. මේ කරුණු එකක්වත් නොදැන මරණ අනුස්සතිය වැඩුවා නම් වසර ගාණක් ඒත් අපිට මරණ අනුස්සතියක් වැඩිලා වැඩිලා නෑ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙච්ච ඵලය හම්බ වෙලා හම්බ වෙලා තියෙනවා. අවුරුදු ගාණක් සම්පූර්ණ කළා. තවත් මේ වේදනාව නැති කරගන්න බෑ. කෙනෙකුගේ මරණය දිහා බලහම ඇති වෙන දුක නැති කරගන්න බෑ. ඒ කියලා කියන්නේ අපිට තාම මේක වැඩිලා වැඩිලා නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ හැම භාවනාවක්ම වඩන යෝගාවචරයට මනාව අවවාද කරලා මනාව අනුශාසනා කරලා මනාව මඟ පෙන්වලා නිවැරදි මාර්ගයට එළඹෙන්න අවශ්‍ය කරුණු සියල්ලම අපිට දේශනා කළා. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව භාග්‍යතුන් වහන්සේගේ වචනය හරියටම අපිට හම්බ වුණේ නැත්නම් බලාපොරොත්තු වෙන තැනට අපිට කවදාවත් යන්න යන්න බැරි වෙනවා. ආන් ඒකයි අපි අර මුලින් සාකච්ඡා කරපු තැනකට සිහිපත් කරේ බුදුරජාණන් වහන්සේට යමෙක් හරියටම කීකරු වුණා නම් ආන් ඒ කීකරු පුද්ගලයාට මේ ලෝකෙ මොනවද කරන්න පුළුවන්? ඊටාම නිර්භීත ජීවිතයක් තියෙන කෙනෙක්. බුදුරජාණන් වහන්සේට කීකරු කෙනා. අනික බුදුරජාණන් වහන්සේට කීකරු කෙනා ළඟ හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. අතීත භික්ෂුන් වහන්සේලා මහ වනාන්තරයක භාවනා කරන්න වැඩියහම. උන්වහන්සේලා භාවනා කරන්න ඉස්සෙල්ලා මොකද්ද කරනවා කියන්නේ? ඉස්සරලාම තමන්ගේ සිවුර වෙන ආසනයක් නැත්තම් තමන්ගේ සිවුර හරි බිම එලලා ගස් වලින් වැටිච්ච කොළ එකතු කරලා සිවුරට දාලා ඒක යක්කින් ඔතලා ඔතලා කොට්ටයක් වාගේ හදලා වෙනම පැත්තක ආසනයක් පනවලා තියලා තියෙනවා. හේතුව තමයි කොයි මොහොතේ භාග්‍යතුන් වහන්සේ මම දැසීද දන්නේ මට කොතන වරදීද දන්නේ වැරදුන ගමන් භාග්‍යතුන් වහන්සේ මල් ළඟ ඉන්න පුළුවන්. වැඩියොත් වැඩින්ද භාග්‍යතුන් වහන්සේට ආසනේ පනවලා තමයි තමන්ගේ කාර්යය තෙලබිලා තියෙන්නේ. එතකොට අපේ භාග්‍යතුන් වහන්සේ එහෙම වැඩපු අවස්ථා පිළිබඳව ධර්මයේ බොහෝසේ සඳහන් වෙනවා. අපි මුලින් කතා කළ අවුරුදු 150ක් ආයු වැළඳුවා කියලා අපි අනුරුද්ධ මහරහතන් වහන්සේ. නමුත් මේ අන්තිම ජීවිතයේ රහත් වෙන්න මාස ගාන සක්මනයි ඉඳගන්න මේක ඉතින් අදිස්ථාන කරනවා. එහෙම සක්මන් කරමින් ඉඳගනිමින් සක්මන් කරමින් ඉඳගනිමින් කටයුතු කරන උන්වහන්සේට මහා පුරුෂ විතර්ක පැටහෙන්න පටන් ගත්තා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ වැඩම කරලා අන්තිම මහා පුරුෂ විතර්කය මතක් කරලා දෙනවා. අනුරුද්ධ මේකත් මතක් කරා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ බලාගෙන හිටිය අනුරුද්ධයන් වහන්සේගේ මේ ක්‍රියාව දිහා. උන්වහන්සේගේ කිසිම කල්පනාවක් තිබුණේ නැහැ මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මංගවට වැඩි කියලා. අපි මුගලන් මහරහතන් වහන්සේ හත් දවසක් මසක් මං කරනවා රහත් වීම උදෙසා. හත් වෙනි දවසේ උන්වහන්සේට වෙහෙස දැනෙනවා. නිදිමතක් කියනවා. නමුත් ටිකක් නිදාගෙන ඉඳලා ආයෙත් භාවනාවට එළඹෙන්නම් කියන කාරණාවට භාගිතුන් හසුද තිබෙන්නේ නැහැ. බලාපොරොත්තු නොවීම නොවුන මොහොතකම භාගිතුන් හසු වැඩම කරලා නිදිමත නැති කරගන්න ක්‍රම කීපයක් දේශනා කළා. වීරියක් හරින්න එපා. නිදිමත නැති කරගන්න ක්‍රම ටිකයි දේශනා කළේ. ඒ වගේ භාග්‍යවත් උන්වහන්සේ වැඩම කරපු අවස්ථා තව බොහොම පිටකේ පුරා සඳහන් වෙනවා. ඒ නිසා අතීත භික්ෂුන් වහන්සේලා භාවනාවට එළඹෙනකොට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ආසනයක් පනවලා කියලා තිබුණා. ඕනෑම වෙලාවක වඩින්න පුළුවන්. එහෙනම් අපි මුලින් සාකච්ඡා කරපු කතාව සිහිපත් කර කර හිටියේ බුදුරජාණන් වහන්සේ නිතර නිතර අපි දිහා බලනවා. නිතර නිතර භාග්‍යතුන් වහන්සේ අපිව දකිනවා. එහෙනම් අපිට බුදුරජාණන් වහන්සේට විරුද්ධ වෙන හැම මොහොතකම ලැජ්ජාවක් ඇති වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මන් දිහා බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්නකොට කොහොමද මම මේ වැරද්ද කරන්නේ? ඔය හැඟීම හැම වෙලාවෙම හිතට එනවනම් කවදාවත් බුදුරජාණන් වහන්සේට විරුද්ධ යමක් විරුද්ධ යමක් අපිට කරන්න බැරි වෙනවා. නමුත් ධර්මයේ සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ හැම වෙලාවෙම අපි දිහා බලනවා කියලා. අතීතයේ අය මේ කරුණ හරියට සැලකුවා. බොරුවක්, වැරද්දක්, හොරකමක්, හොර වැඩ මොකවත් කරන්නේ ශ්‍රද්ධාවන්තයන්ට හිත දුන්නේ නැහැ. ඇයි කාට හොරෙන් කළත් දෙවියන්ට පේනවා. ඒ නිසා සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මාත් එක්ක තරහ වෙයි, අමනාප වෙයි, උදව් කරන්නේ නැති වෙයි මේ ගමනට. දෙවියෝ බලාගෙන ඉන්නකොටත් ලැජ්ජයි. ඒ හින්දා දෙවියන්ට පේනවා කියලා වැරද්ද කළේ. යම් හේතුවකින් දෙවියෝ නොදැන දැක්කොත් මොනෑම්ම හේතුවක් නිසා දෙවියන්ට පෙරුණ නැතත් මේක අනිවාර්යෙන් රහතන් වහන්සේලා දන්නවා. ඒ හින්දා මට ආර්යයන් වහන්සේලාට මුණ දෙන්න බැරි අන්න ඒක හින්දා වැරද්ද කරන්න එළඹුණේ එළඹුණේ නෑ. ආර්යයන් වහන්සේලාවත් නොදැක්කොත් කවුරු නොදැක්කත් බුදුරජාණන් වහන්සේ රකින්නෝමයි. ආන් ඒකින්ද බුදුරජාණන් වහන්සේට හොරෙන් හැංගෙන්න තැනක් මේ ලෝකයේ අහසවත් පොළොවේවත් සාගරේවත් අපිට තැනක් අපිට තැනක් නැහැ. වාගේ තුනහස දකින්න. ආන් එහෙම හිතලා හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා කටයුතු කරන්න ඕනේ. අනාගතේ පහළ වෙන දුප්පත් රජවරුන්ට බුදුරජාණන් වහන්සේ ගාවට යන්න පුළුවන්කමක් නැති නිසා මේ මණික් ටික අරගෙන පිට වෙන්න කියලයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අනුශාසනාවෙන් අජාසත් රජුව හසල් කොට කියලා දුප්පත් එනං ඒ දුප්පත් කියලා කිව්වේ ආර්ථිකමය දුප්පත්කම නෙමෙයි ආධ්‍යාත්මික දුප්පත්කම එහෙමනම් අදත් බුදුරජාණන් බුදුරජාණන් වහන්සේ අපි දිහා බලනකොට අපි ගාව ආධ්‍යාත්මයෙන් බොහොම දිලිඳු බවක් තියෙනවනම් ආධ්‍යාත්මික ජීවිතය තුළ අපි තාම යාචකයෝ නම් අපිට බුදුරජාණන් වහන්සේ ළඟට යන්නත් තව බොහෝ තව බොහෝ කල් ගත වෙනවා. ආන් ඒක හින්දා බුදුරජාණන් වහන්සේට කීකරු වෙන එක මේ සසර ජයග්‍රහණය කරන්න තියෙන එකම මාවතයි. අපි අනිත් හැම දෙයක්ම කරන්න ඉස්සරලා බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්නේ. ගැඹුරු දහම් කාරණා අපිට හරියට වටිනවා. ගැඹුරු දහම් කාරණා වලින් අපේ ජීවිතේ වේගෙන් පෝෂණය කරනවා. ගැඹුරු දහම් කාරණාවක් අපිට ඉක්මනට සංසාරයෙන් එතර යන්න මඟ කියලා දෙනවා. හැබැයි ගහක වුණත් මුදුනට යන්නේ හරියටම මුලින් පටන් ගන්න ඕනේ. පොල් ගහට ගොඩ වෙන්න අපි වලල්ලක් පාවිච්චි කරනවා නම් ඒක මුලින් හරියටම සකස් කරගෙන නගින්න පටන් ගත්තේ නැත්නම් මගදී වලල්ල ගැලවුණු ලොකු කරදරයකට මූණ පාන්න මූණ පාන්න සිද්ධ වෙනවා මගදී. ඒක කොයිතරම් කරදරයක් වෙයිද කියන කාරණාව හිතාගන්න හිතාගන්න බෑ. ආන් ඒ නිසා මුලින් පටන් ගන්නකොට ඒ ටික හරියටම එහෙනම් අපි ගාව හරියටම තිසරණ හරියටම පංචින් නිවැරදිවම සරණ ගියපු බව මනාව අරගෙන මනාව තිසරණෙහි පිහිටලා මේ ගමන පටන් ගන්නවා නම් අපිට බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය කිසිසේත් කිසිසේත්ම අඩු වෙන්නේ ආන්ගේ ආශිර්වාදයත් එක්ක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කාරණාව හරියටම අවබෝධ කරගත්තා. ඒක භාග්‍යතුන් වහන්සේගේම ධර්මයේ අපිට දෙවියෝ මෙහාට එනකොට කීවේ මනුස්ස ලෝකෙට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේම ධර්මයේ හොයාගන්න කියලා. වෙන කාගේවත් ධර්මයේ හෙව්වට අපිට ඒ ධර්මයේ යන්න වෙන්නේ ඒ කට්ටිය ගියපු තැන් වලට විතරයි. නමුත් වාග්යතුන් වහන්සේගේ ධර්මයේ හම්බ වුණොත් අපිට පුළුවන්කම තියෙනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු තැනට යන්න. භාග්‍යතුන් වහන්සේ කියපු තැනට අපිට කවදාවත් යන්න වෙන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ අපිට යමෙක් කියලා දුන්නා නම් ඒ කියලා දුන්න කෙනා පහු කරලා අපිට ඉස්සරහට යන්න පුළුවන් කියන කාරණාව අපේ ශරීරත් මහරහතන් වහන්සේගේ කතාවෙන් හොඳට තේරෙනවා. ආන් ඒ නිසා තථාගතප්ප වේදිත ධර්මයේම අපි මනාව ජීවිතයට එකතු කරන්නේ. තථාගතප්ප වේදිත ධර්මයෙන්ම අපි ජීවිතය පෝෂණය කරන්නේ. හරියටම නිවැරදිවම මේ මගට බහගන්නේ. ආන් ඒ පුද්ගලයාට පුදුමාකාර ආරක්ෂාවක් හම්බ වෙන බවයි මෙතන දේශනා කළේ. එහෙමනම් මරණ සතිය වඩන හැටි තමයි අපි මේ සාකච්ඡා කරමින් සිටියේ. හරියටම මරණානුස්සතිය මුදුන්පත් කරගන්න හැටි කොහොමද කියන කාරණාව දැනගන්නයි අපි මේ දේශනාව තුළින් උත්සාහ දරන්නේ. එපමණ මේ දේශනාව දේශනා මාලාවක් හැටියට තව බොහෝ ඉස්සරහට ධා චක්කවාලේසු පුත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස් ශවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්ස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 වස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස මහර්ගම ඓතිහාසික නාවින්න රාජමහා විහාරාධිපති අති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි විහාරස්ථානයේ වැඩ වාසය කරන ගෞරවනීය මහා සංඝරත්නය සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි ධර්ම ශාලාවට වැඩම කොට වදාළ අති ගෞරවනීය අපේ පොඩි හාමුදුරුවන් වහන්සේගෙන්ද අවසරයි සද්ධර්ම ශ්‍රවණය කිරීම සඳහා සූදානම් වන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අද මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ චක්කුම් උදපාදි ධර්මදේශනා මාලාවේ තවත් සුවිශේෂී ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහායි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සද්ධර්ම ශ්‍රවණය කරලා ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. බොහෝම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන මේ සදහවත් පිරිස වෙනුවෙන් අද මේ ධර්ම දේශනා පින්කම සිදු කරවීම සඳහා දායකත්වයේ දරන සත්පුරුෂ දායක පින්වත් පිරිස ධර්මයේ උගන්වා වදාළ මහා බලගතුම දානමය පින්කම සිදු කර ගන්න අවස්ථාව. සද්ධර්ම දානමය පින්කමෙන් බොහෝ කුසල් දායක පිරිස රැස් කර ගන්නකොට ශ්‍රාවක පිරිසක් අප්‍රමාණ කුසලයක් අත්පත් කරගන්නේ. දෙපිරිසටම ඊටාම ඉක්මන් භවයේ සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම මේ ධර්ම දානමේ කුසලයක් ධර්ම ශ්‍රවණානි සංසයත් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරමි චක්කුන් උදපාදි ධර්මදේශනා මාලාවේ අද තව සුවිශේෂී ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන බව මම මුලින් සිහිපත් කළා. මම මේ සුවිශේෂී කියන වචනේ පාවිච්චි කළේ චක්කුන් උදපාදි වැඩසටහන යටතේ මේ භාවනාව පිළිබඳව කරුණු ටිකක් සාකච්ඡා වෙනවා නම් මෙතන ඉන්න පිරිස යම් අවබෝධයක ඉන්න පිරිසක් නිසා තරමක් දහම් කරුණු ගැඹුරු වෙනවා නම් හොඳයි කියන කාරණාව පින්කමේ සංවිධායක තුමන් වන අපේ මහත්මයා හේමක ඩයස්මතිතුමා අවස්ථා කිහිපයක කරුණ සිහිපත් කළා. මං හිතන්නේ ඒ එතුමත් එක්ක මේ පින්කම සංවිධානය කරන අනිත් සත්පුරුෂයින්ගෙත් අදහස වෙන්න ඇති එහෙම සිහිපත් කරන්න ඇති. ඒ නිසා අපි අද අදහස් කළා මේ මරණ සතිය පිළිබඳව. නිවැරදිවම මරණ සතිය වැඩිීමේ ක්‍රමය බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කොහොමද කියන කාරණාව පැහැදිලි කරන්නේ. පින්නතුනි මේ මරණානුස්සතිය පිළිබඳව අපේ ත්‍රිපිටකයේ බොහෝ තැන්වල කරුණු සඳහන් කරලා තියෙනවා. අපි අද මේ ලෑස්ති වෙන්නේ ත්‍රිපිටකයේ බොහෝ තැන්වල සඳහන් කරලා තියෙන කරුණු ආවරණය කරගෙන විසුද්ධි මාර්ගයේ මරණානුස්සතිය පිළිබඳව සඳහන් කරලා තියෙන කාරණා ටික සාකච්ඡා කරන්න. එතකොට මේ සාකච්ඡාව තුළ විසුද්ධි මාර්ගයේ විතරක් සාකච්ඡා කරනව නෙවෙයි ත්‍රිපිටකයේ තියෙන කරුණුත් එකතු කරගෙනයි සාකච්ඡා කරන්නේ. ඉදානි හිතෝ අනන්තරායෝ මරණ සතිය භාවනා නිද්දේශෝ අනුප්පත් වූ දැන් මෙතෙන් පටන් අතරක් නැතිවම මරණ සති භාවනා නිර්දේශය පැමිණ තිබෙන බව සිහිපත් කරනවා